දේවදත්ත බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට කෝකාලික බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට චින්චිමානිකව ධම්සභා මණ්ඩපයට ආවේ බුදුන් දැක්කේ නැද්ද? බුදුන් දකින්න පැතුවා. ධර්ම අවබෝධය නෑ. එහෙනම් ඒ ප්‍රාර්ථනාවෙත් සිදුරා ඒ ප්‍රාර්ථනාව සිදුරා. චෛත්‍යය ඒකයි ගෞරවෙන් යන්න කියන්නේ ධාතු සෑයක් ළඟට. ධාතුන් වහන්සේලා වඳිනකොට බෝධින් වහන්සේලා වඳිනකොට ස්තූප වඳිනකොට මහා පිංකම් කරනකොට කල්පනාවෙන් ඉන්න ඕන පින්වතුනි. අම්මයි දුවයි ධාතු සෑයක් වඳින්න ගියා. යනකොට මල් ආසනේ රොඩු කහට වැටිලා. පරමල් තිබුණා. අම්මා පරමල් ටික මෙහෙම අයින් කරලා කිව්වා දුවට කිව්වා හිටපන් මං ගිහලා වතුර ටිකක් කරන් එන්න. ඒක දුවගේ හිතට ඉච්චර ගියේ නෑ. කෙල්ල ඉතින් ලස්සන බුදු ගුණ කවි ටිකක් කිය කිය අර ගෙනාපු මල් ටික ආසනී තිබ්බා. බුදු ගුණ කවි කිය කියා තිබ්බේ. දැන් අද වුණත් කවියක් අට පාඩම් පුංචි දෝනි මල් තියන්න පුළුවන්. මේ මල මම නෙලා ගත්තේ මගේ මල්වත්තෙන්. කිය කියක් තියන්න ඉඩ තියෙනවා. ඉතිවිශෝගාතාව කියාගෙන කිය කියක් තියන්න ඉඩ තියෙනවා අදටත්. নমස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. කී කියා මල් ටික තියන්න ඉඩ තියෙනවා අදටත්. දෝනි බුදුගුණ කවි කී කිය තමයි මල් ටික තිබ්බේ. මල් ටික තීතියා ලස්සනයි මල්. එතකොට මෙයාට හිතුණා මේ මේ පිනෙන් මට උපනෝපන් ජීවිතේ අනිත් අය උමතු කරවන රූපයක් ලැබේවා කෙල්ලට හිතුණානේ කවුරු හරි ගියපු එකක් හරි අහලා වෙන්නේ අනේ යාව දැක්කම උමතු වෙනවා කියලා කියනවනේ මහා මිනිස්සු ඒව පුංචි කෙල්ලට ඇහුණා පුංචි කෙල්ල පැතුවේ ඒක ඊට පස්සේ මොකද උනේ අම්මාව අම්මා එනකොට මල් ටික තියලා කිව්වා වසලි මං කිව්වනේ එනකල් හිටපිය කියලා. ඉතින් කෙල්ල කිව්වා දැන් මං වසලි නම් අම්මා අම්මත් වසලිනි කිව්වා. මම වසලි නම් උඹත් වසලිනි කිව්වා. නොදකින් මෙහෙම කෙල්ලු කියලා අම්මා පැන් ඉස්සා. එච්චරයි. ඒ දෙන රණ්ඩු උනේත් නෑ ඉතින් එහාට මල් පූජා කරලා වැඳලා ආවා. බුදුන් ඉදිරියේ මල් පුදා චේතනාවත් එක්ක මොහෝ වූ චේතනා ශක්තිය ප්‍රාර්ථනා ශක්තිය අම්මාට වසලී කිව් නිසා ඉපදුනා වසල කුලේ. ලස්සන අන්න ඇගේ සිත් උමතු කරනවා. ඇගේ නම ස්වර්ණ තිලකා. ස්වර්ණ තිලකා. ඒ ගමේ කිසිම ගොල්ලෙකුට කැමති නැහැ කියලා. එච්චර ලස්සන නිසා එයා ආස රජ කෙනෙක්ගේ බිසවක් වෙන්න. නමුත් වසල කෙල්ලෙක්. ඒ නිසා පාරේ අද්දිනොත් ඈස් හලුවෙන් මහුණ වහගෙන යන්නේ. gederin වැඩි යන්නේ. ගමේ හිටපු ප්‍රධානම ඒ වසල ගමේ ප්‍රධානියාගේ පුත්‍රයා යෝජනාවක් දැම්මා. ඊට පස්සේ කිව් ඒ යෝජනාවට මෙයා තරේ සැරපරස ප්‍රතික්ෂේප කළා. කොල්ලගේ හිත රිදුණා. ආ හිටපන් කියලා රජමාලිගාවට ගියා. රජමාලිගාවට ගිහිල්ලා රජුරෝ ඉදිරියේ කියා හිටියා. රජතුමනි මේ වාගේ කෙල්ලෙක් ඉන්නවා. ස්වර්ණ තිලකා කියලා. රජ කෙනෙක්ගේ බිසවක් වෙන්නයි කැමති. ඒ කියන්නේ රජවරු වසල කුලයේ අය මාලිගාවටවත් වැද්දා ගන්නෙ නැති තරම්. මෙයා ආවෙත් පණිවිඩයක් කියන අදහසින්. ඒ නිසා ඒක දැනෙන්නත් එක්ක තමයි තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉඩමෙන්නේ නැති එකට රජ්ජුරුවෝ දඬුවම් කරાવી කියන අදහසින් අර කොල්ල පණිවිඩේ දුන්නේ. රජ්ජුරුවෝ කිව්වා හිටපන් හොඳ වැඩක් කරන්න. අපේ පුරෝහිත බ්‍රාහ්මණයා මට බමුණගේ නම මතක නැහැ. ඒ අය ස්ත්‍රියට කැමති නැහැ. රජතුමාගේ පුරෝහිත බමුණා ස්ත්‍රීන්ට කැමති නෑ. කොච්චරද කියනවනම් පාරේ යනකොට රජ මාලිගාවට යනකල් පාරේ දෙපැත්තේ ස්ත්‍රීන් ඉන්න බෑ. කලින්ම වෙනම සේනාවක් යවනවා. සඳුන් කිරිපැම් පාරට ඉහිනවා ස්ත්‍රීන්ට පෑගිච්ච කිලිටු පාරේ මං යන්නේ නැහැ කියලා. එච්චර ගෑනු එපා වෙලා. ඊට පස්සේ සඳුන් කෙල්ලෙක් බැරි වෙලාවත් ස්ත්‍රියක් දැක්කොත් එහෙම සඳුන් කිරිපැන් වලින් ඇස් දෙක හොදනවා. නොදැකිය යුතු දෙයක් දැක්කා කියලා. ඒ වගේ තමයි මේ බ්‍රාහ්මණයා රාජ සභාවට එන්නේ. ඒ බ්‍රාහ්මණයා රාජ සභාවට එන දවස්වලට ස්ත්‍රීන්ගේ නඩුවත් විභාග කරන්නේ නැහැ. ස්ත්‍රීන්ගේ නඩු විභාග කරන දවස්වලට බ්‍රාහ්මණයා කැඳවන්නෙත් නැහැ. රාජ්‍යරුව කිව්වා ඔය කෙල්ල පුළුවන් නම් ඔය අපේ පූජෝහිත බ්‍රාහ්මණයාට විවාහ කරලා දෙන්න බමුණු කුලෙනේ කිව්වා. ඊට පස්සේ ඔය පණිවිඩේ ගියා. එතකොට දැන් මේක හාහූ ගාගෙන ගියා රාවපති රාව. එතකොට ප්‍රදේශ රජවරුන්ට ගියා රොඩි ගමේ ඉන්නවා ලස්සන කෙල්ලෙක් රජකුමාරවරු පතනවාය කියලා. ඊට පස්සේ අර බමුණට රාජ නියෝගින් විවාහ කරන්න කෙල්ල ගෙන්නගෙන යනවායි බමුණගේ ගෙදෙට කියලා පැතිරිලා ගියා. රාජ කුමාරවරු මේ මාන්නංකාර කෙල්ල කවුද කියලා බලන්න රාජ්‍ය පහකින් කුමාරවරු මේ මාවතට ඇවිල්ලා හිටියා. මාන්නක්කාරී කවුද කියලා බලන්න. ඒ මාන්නක්කාරී කවුද කියලා බලන්න හදනකොට ඒ යන පාරේ අර ස්වර්ණ තිලකා වස්ත්‍රයේ මෝනේ මෑත් කළා රාජකුමාරයෝ දිහා බැලුවා. බලනකොට ඇඟ පිච්චිලා ගියා. හිත උමතු වුණා. රජ කුලයෙන් අපිට නීති දාලා තියෙනවා වසලයක් බඳින්න එපා කියලා. මේ වාගේ සුන්දර ලලනාවක් නැති මාගේ ජීවිතේ කුමටද කියලා ඉන්දියාවේ පින්වතුනි එදා රාජ කුමාරවරු පස් දෙනෙක් තමන්ගෙම කඩුවෙන් තමන්ගෙම බෙල්ල කපා ගත්තා. මෙයාව බඳින්න බෑ කියන නීති ඉදිරියේ බඳින්න බැරි ශෝකෙට. කුරාජ කුමාරවරු පස් දෙනෙක්ගේ ගෙල සිඳුනේ ස්වර්ණතිලකම් කරපු ප්‍රාර්ථනාවක්. ඊට පස්සේ අර ස්ත්‍රීන් පෙන්වෙන්න බැරි බ්‍රාහ්මණය ඉන්නේ. ඒ බ්‍රාහ්මණයාගේ නිවසට මෑව අරගෙන ගියා. ස්ත්‍රියක් කියලා කියනකොටම තූ තූ කියලා කියලා ගැහුවා. නෑ බ්‍රාහ්මණය රජතුමාගේ නියෝගයෙන් ආවේ මොහොතක් බලන්න. ඊට පස්සේ නෑ නෑ කියලා කිව්වා. වදෙන් පොරෙන් බ්‍රාහ්මණයාට පොඩ්ඩක් ඈගේ net සංගල පෙන්නවා. ඈගේ net සංගල පෙන්නු සැනින් ඒ බ්‍රාහ්මණයාගේ ඇරුණ නෙත් වහගන්න බැරුව ගියා. ඇරුණ කට වහගන්න බැරුව ගියා. බ්‍රාහ්මණයා උමතු වුණා. ඇයි ඇ පැතු එහෙමයි. බ්‍රාහ්මණය උමතු වුණා. උමතු වෙලා ඈම මට ඕන ඈම මට ඕන ඈම මට ඕන ඊට පස්සේ ළඟ ඉන්න අය කියනවනේ බමුණු අපි බ්‍රාහ්මණ කුලේ ඒ නිසා මෙහෙමයි මෙතන කුල ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි කිසිවකට අහන්නේ ඒ නිසා ලොක්කෝ වගේ මම නම් ඕවට නෑ අරක නෑ මේක නෑ කි කිය සමහර අය සෙල්ලම් දාගෙන ඉන්නවා හරි රූපයක් ඇහැට මුනිච්ච වෙච්ච ගම සුන්නත් දූලි වෙලා යනවා නිසා මොකට කට ඉස්සර නොකරගෙන ඉන්න එක හොඳයි. ඊට පස්සේ මොකද උනේ බැරිම තැන විවාහ කරලා දුන්නා. ඒ පුරෝහිත බ්‍රාහ්මණයා තමයි සියලු රාජ්‍යව රාජකුමාරවරු ඇමති කුමාරවරුන්ට උගන්වන්නේ. කසාද බැන්ද දවස් ඉඳලා මාස 4ක් මේ මේ එළියට එන්නේ බ්‍රාහ්මණයා මාලිගාවෙන්. හත්තිලව වෙච්ච වැඩි. ඊට දැන් මාස හතරක් ශිල්ප ඉගෙන ගන්න නෑ ශිෂ්‍යයන්ට. ශිෂ්‍යෝ කල්පනා කළා මේක හරියන්නේ අපි ඔය උපක්‍රමයෙන් ස්වර්ණ තිලකම් මරමු. ඕක නිසා මේ ඔක්කොම. දැන් පුරোহিතයන් මරලා හරියන්නේ නැහැ ශිල්ප ගන්න කාගෙන්ද? ඊට පස්සේ පුරোহিතතුමා මොන ගහින්ද ශිෂ්‍ය ඔක්කොම ඇවිල්ලා පණිවිඩයක් ඇව්වා. ඊට පස්සේ ඕන්නේ ඇයි මොකද කියලා ඇහුවා. ඔබතුමත් ඔබතුමාගේ බිරිඳත් වීදියේ සංචාරය කරනවා බලන්න බොහෝ දෙනා මනාපව සිටිනවා. බමුණ ඉතින් බමුණු මාන්නේ අගේ අගේ පුත්‍රය කෙවා. මේ වීදියේම සොලොස් කලයක් රාපවලා සැඩ ඇතෙක් වීදියක බැඳලා තිබ්බා ස්වර්ණ තිලකා එන්නකොටම අත්තරෙන්නවා. පාරේ එනකොටම අත්හැරියා. ඇතා දූවිලි නංවගෙන ඇවිල්ලා ස්වර්ණ තිලකා ළඟට ඇවිල්ලා ඇතා බමුණට හපා. ඇතාටත් පිස් වැදුනා. ඇතා හොඳ වැල දාලා ඈ වැළඳගෙන පිටේ තියාගත්තා. ඇතත් මේ ගැහණී ඔළුවේ තියාගත්තා. ප්‍රාර්ථනාවල මේ සද්ධර්ම ලංකාරි තියෙන්නේ පතන් එපා හීන දේවල් කියලා. ඊළඟට ආයේ වෙනම මෙහි උමක් දියත් කළා ඇතාගේ පිටින් ස්වර්ණ තිලකා බස්වා ගන්නවා. එදා රාත්‍රියේම කුමාරවරු කතා වෙලා මාලිගාවට පැනලා ස්වර්ණ තිලක පෙති පෙති වලට කපලා දැම්මා. මහා විනාශයක් ඇති වුණාද ඈස් මල ශෝකෙන් බ්‍රාහ්මණයාද මිය ගියා. ප්‍රාර්ථනාව කරස් වෙච්ච හැටි දැක්කද? පතන් දෙපා. සමහර අය රූපේ කටහඬයි පතනවා. රූපේ කටහඬයි නිසාම විනාශ වෙනවා. ඉංගි බිංගි දඟරවලට කට්ටිය පතනවා. දැන් ඔය එක එක සුපර්ස්ටාර්වල චූටි ළමයි කෙල්ලෝ කොල්ලෝ නටනවා ආසාවට අනිත් අයත් අහිතේ ඒ ප්‍රාර්ථනාව වඩනවා. අනේ මටත් මෙහෙම විදුලියක්සේ රූ රැසේ අඳිනා ලෙසේ අත් දෙලදිදී විදුලිය පබා වගේ නටන්න ලැබේවා කියලා. එතකොට උපනෝපන් ජීවිතෙන් අලංගනක්. කොල්ලෙක් කළා ඉපදුනත් එයාට සිටුකුලයක ඉපදුනත් රජකුලේ ඉපදුනත් නටන්නම තමයි හිත යන්නේ. එතනින් එහාට හිත වැඩ කරන්නේ. ප්‍රාර්ථනා ප්‍රාර්ථනා ඒ නිසා පින්වත්නි මේ විදිහට ජීවිතයේ ප්‍රාර්ථනා වලින් යද්දී මිනිසයාට බාධා කරන හැටි. ඒ නිසා මෝඩකං වලට සංසාරේ තම තමන්ගේ විච්ච මෝඩකං වලට දැන් මොකද කරන්නේ? දැන් ඊළඟ උත්තරයකුත් දෙපැයි. දැන් කොච්චර උදාහරණ වලින් කිව්වත් දැන් තමන්ම මතක් වෙනවා මමත් ඔහොම කරලා තියෙනවනේ මමත් ඔහොම කරලා තියෙනවනේ කියලා. දැන් උත්තරයක් බලමු මේකට. ඒ තමයි පින්වත්නි ඒකටත් මම වෙච්ච සිදුවීම් කියන්නම්. මේ ප්‍රශ්නේ ජයගන්න ඒ කියන්නේ මේ මෝඩ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම ධර්මය අහද්දි දැන් හිතෙනවනේ අපිට. දැන් වැඩි ඕනේ මේ නෝන වැඩෙන බෝසත් කතා 44 වෙනි පොතේ තියෙනවා ලස්සන ජාතක කතාවක් ගත පඬිත ජාතකය කියලා. රජ කෙනෙක් මල්ලව පොරකාරයෙක් මරද්දී මල්ලෝපරකාරයා වෛරයක් ඇත ගත්තා උපනූපන් ජාතිය මං ඔබව මරණවා කියලා. ඇත්තට මේ මල්ලෝපොරකාරයා යක්ෂයෙක් වෙලා ඉපදිලා අර මුළු පවුලම විනාශ කරනවා. ඔක් ගත පණ්ඩිත ජාතකයේ තියෙනවා හතලි සතරවෙනි පොතේ. ඒ වගේ සමහර අය වෛරයට කියන්නේ මම මැරුණත් උඹ උඹ ඉන්න තැනට එනවා. මම මැරුණත් එනවා ණයෙක් වෙලා එනවා මම පලි ගන්නවා මේ වගේ වත්තිසියෙන් භයානකයි. කවුරු හරි ඒ වගේ දේවල් ඔබට කියලා තියෙනවා නම් මං ඔබෙන් පරිගන්නවා උපනෝපන් ජීවිතය කියලා. තව කතාවක් තියෙනවා මේ මතක් වුණා මට මේ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම. මම මීට කලිනුත් ওই විස්තරي කියලා ඇති. ඉස්කෝලේ යන කාලේ ළමයි ටික වට වෙලා කෙල්ලෙකුට විහිළු කරනවා. ඊට පස්සේ මේ කෙල්ල ගොඩාක් එකෙන් පීඩා විඳ විඳ හිටියේ. එතකොට එක කොල්ලේ නිතර විහිළු කරනවා. මේ කෙල්ලට හොඳටම තරහ ගියා. තරහ ගිහිල්ලා කිව්වා මං උඹට සාප කරනවා මං සාප කරනවා මං සාප කරනවා තොට ඉපදෙන දරුවෝ විරූපී වේවා කියලා සාප කළා ගොඩාක් සාප කළා ඊට පස්සේ ඔන්න මේ ගෑන් ළම ඉගෙනගෙන කියාගෙන හිටිය පාස්සි කාලෙක යෝජනාවකින් විවාහ වුණා. විවාහ වුණේ අර ගොල්ලත් එක්කමයි. සසර දිහා බලන්න මෙයාට ඒක ගානක් නැතුන ඉස්කෝලේ යන කාලේ අවුරුදු 4 5ක් ගිහිල්ලා එයා රස්සාවක් කරන් පස්සේ විවාහ වුණේ යත් එක්කම. ඕන්න දරුවෝ ඉපදුණා. ඒ ඉපදුන දරුවෝ විරූපී. දැන් අපි දවසක් වැඩසටහනකට යනකොට චිට් එක ලියලා ඒවල තිබ්බතින්. ඉත හිතා ගන්නත් අමාරුනේ. ඊටසේ මං කිව්වා මේකේ ලියලා ඒවල තියෙන කෙනා ඉන්නවා නම් ඇවිල්ලා මුණ ගැහෙන්න. දරුවෝ තුන් දෙනාත් එක්ක ඇවිල්ලා මුණ ගැහුණා. මං බැලුවා ලස්සන ළමයි තුන් දෙනෙක්. අම්මට පේන්නේ කැතට. ළමයි තුන් දෙනා ලස්සනයි. අම්මට පේන්නේ කැතට. ඒක අපිට කර්මයක් විදිහට දැම්මන් සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ තමයි දැන් අර පරණ සිද්ධි අම්මට මතක් වෙනවනේ. මතක් වෙන නිසා අම්මට නිතර නිතර මානසිකව මේක බලපාලා ඇති ඉපදෙන දරුවා කැත වේද දන්නේ නැහැ. කැත වේද දන්නේ නැහැ කියලා. ඒතකොට ඒ අම්මගේ මානසික ස්වභාවය නිසා ලස්සන ළමයි කැතට පේනවා. ඇයි ඉතින් ආදරේ රාගේ වැඩි වුණාට පස්සේ කැත අය ලස්සනට පේන්නේ? ආච්චිලා තරුණ අය වගේ පේන්නේ. නේ? ඒ නිසා මේකත් වෙන්න පුළුවන්. නමුත් කර්මාන රූපයි. එතෙන්ද හිත හැදුනේ දාසාප කරපු නිසා. භයානකයි මේවා. ඊළඟට සමහර වෙලාවට ඕකුන්ට પરම්පරා පිටින් විනාශ වෙන්න ඕන කියනවා උන්ගේ මට කරපු දෙයට කියලා සාප කරනවා. සමහරට ඊළඟ ජීවිතේ ඒ සාප කරපු කෙනාගේම බිරිඳ වෙලා උපදිනවා සාප කරපු කෙනා. ඒකට එයාලගේ પરම්පරාව තමයි විනාශ වෙන්නේ. කොහොමද? ඒ නිසා මේ හිස් ප්‍රාර්ථනා රාගේ මුල් කරගෙන, ద్వේෂේ මුල් කරගෙන මේ කරන ප්‍රාර්ථනාවෝ අපිට බාධා පිණිසම පවතිනවා. දුක පිණිසම පවතිනවා. මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒකට ඕන පින්වත්නි ඉස්සල්ලාම මේ ස්වභාවය තේරෙන්න ඕන. ඔන්න ඔබට තේරුණා යම් විදිහකට. දැන් මොකක්ද ඊළඟට කරන්නේ? ඊළඟට කරන්න ඕන චිත්ත ශක්තිය උන මට මේකෙන් නැගී හිටින්න ඕන. මට එක්තරා ආරණ්‍යයක මහරවෙන්න ආපු ළමයෙක්ගේ විස්තරයක් අහන්න ලැබුණා. ඒ තමයි මේ පුතා බනහලා කොමරි සසර දුකෙන් නිදහස් වෙනකොට අම්මලා කියලා එහෙනම් අර ආරණ්‍යයට ගිහලා මහාන වෙන්න. නමුත් මෙයා කලින් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා. මට මේක සිද්ධ වෙලා කොච්චර අවුරුදු ගානක්ද කියලා මතක නැහැ. ටිකක් අවුරුදු ගානක් වෙනවා ඇති දැන් වෙනකොට. ඊට පස්සේ දැන් කෙල්ලට ආරංචි වුණා අරයා මහාන වෙන්න ගියා. ඊට පස්සේ මහාන වෙන්න ගියා කියලා ආරංචි වුණාට පස්සේ මේ කෙල්ල හොයාගෙන ගියා ආරණ්‍යයට. අර කොල්ල ගහක් ගහක් ගානේ හැංගුණා. අර කෙල්ලට මුනිච්ච වෙන්නේ නැතුව. එන් කෙල්ල කොල්ලට ඕන නිදහස් වෙන්න දැන්. කෙල්ලට ඕනේ එහෙම බෑ. ඔය අපි දෙන්න එකටයි ආදරය කළේ. එකට ආදරය කළා ඔයාට තනි තීරණ ගන්න බෑ. කෙල්ල එහෙමයි කිව්වේ. ගෙවල් වලට කිව්වා අපි දෙන්න ආදරය කළා. ඔයාගේ පුතාට තනියම ආන වෙන්න බෑ. එහෙනම් දෙන්නම එක තැන මහාන වෙමු. හොඳට තියේ. දෙන්නම එක තැනට මහාන වෙමු. එහෙම නැත්තම් බෑ. ආයෙ කොල්ල හොයන් ගියා ආයෙ කොල්ල හැංගුණා. කෙල්ල ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා. මෙතන ඇඟේ කටුවකින් සිදුරු කරගෙන ලේ අරන් කොලීක ලිව්වා. මං ඔයාට ආදරේ ආදරේ ආදරේ ඔයා නැතුව මට ඉන්න බෑ. මං ඔයා පිටිපස්සෙන් එනවා එනවා එනවා එනවාමයි කියලා ලේ වලින් ලියලා එතනම බිල්ලි වෙල දාගෙන මැරුණා. කොහොම ප්‍රාර්ථනාවක්ද ওই විස්තරේ ওই විදිහටම කොල්ලට ආරංචි වුණා ඒ වාගේ තැනක කොන්ද කෙලින් තියාගන්න ඒ කොල්ලට කොච්චර හයියක් තියෙන්න ඇතිද කොල්ලා කිව්වා උඹ මගේ පිටිපස්සෙන් එනවනම් උඹට මා ළඟට එන්න බැරි ජීවිතයක් මං හදා ගන්නවා පෙරටත් වැඩිය සිල්වත් වුණා සද්ධාව ගොඩාක් දියුණු කරගත්තා බණ භාවනාවට යොමු වුණා සද්ධා සීල සුත තියාග ප්‍රඥා ගුණධර්ම දිනු කරගන්න ගත්තා. අසොපියෙන් ගොඩා පොත් ගෙනියලා ආරන්නේ කියවන්න ගත්තා. අනිත් අයට ධර්මයේ කියන්න ගත්තා. චෛත්‍ය බෝධි තමන්ගේ අතින් හදන්න මහන්සි ගත්තා. ගොඩා පින් කළා. අදටත් තියෙනවා. කොන්ද පණ නැති ලාමක චරිතයන් නම් මානසිකව වැටෙනවා. ඇයි තමන් ආදරය කරපු කෙල්ලනේ. නමුත් ওই ප්‍රාර්ථනාව භයානකයි අර කෙල්ලගේ. සමහරට ඈ යක්ෂණියන් නම් පන්නනවා. තව වෙනත් භූත ජීවිතයන් නම් පන්නනවා. සමහරට අර වෛරේ, ක්‍රෝධේ ඒවත් එක සමහරවිට නිරේ හරි ඉපදෙන්න ඇති. තවත් කාරණාවක් කියන්න ඕන. ඔය වගේ මේ ජීවිතේ නම් සමාජලාවට පතලා නැතුව ඇති. සංසාරේ එකටින්ට පතපු අය සමහරට දැන් නිරේ නැන් තිරිසන් ලෝකේ කොයි හරි ඈතක මූණට මූණ මුනිච්ච නොවිච්ච නිසා හරස්ුන්නේ නැහැ. හැබැයි මුණ ගැහෙන දවසක් එනවා. ඊට කලින් මේකෙන් නිදහස් වෙන්න. ওই සියලුම දේවල් තියෙන මනුස්ස ලෝකෙන් පහළ ඒ නිසයි කියන්නේ ශ්‍රද්ධාව උපද්දවගෙන සීලය උපද්දගෙන ශ්‍රුතය දියුණු කරගෙන ත්‍යාගය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මනුස්ස ලෝකෙ ඉක්මවා යන්න කියලා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ಗುಣධර්ම පහ තමයි මනුස්ස ලෝකෙ ඉක්මවා යන ಗುಣධර්ම. සීක බල සත්පුරුෂයන් අතරට යන පුණ්‍ය කර්ම. ඉතින් ඒ නිසා මේකට දෙන්න තියෙන විසඳුම මේකයි. කරපු ප්‍රාර්ථනා නෑ කියලා අපිට කියන්නත් බෑ. දැන් මේ වෙනකොට සකස් වෙලත් ඉවරයි. අද ඉඳලා ධාතු සෑයවල් වැඳ වැඳ බෝධින් වහන්සේලා වැඳ වැඳ යම් පූජාවක් තියෙනවා නම් එතන නිවනම පතන්න මට දුකෙන් නිදහස් වෙන්නම මේ පින් උපකාර වේවා කියලා. එක පුතෙක් චෛත්‍යයකට ගැඩොල් ඇද ඇද පතනවා මට කවදා හරි Apple ෆෝන් එකකුයි හොඳ කාර් එකකුයි ගන්න ලැබේවා කියලා. මගේ ජීවිතේ එකම ප්‍රාර්ථනාව ඒකයි කියලා කියනවා මගේ කනටම ඇහුණා. හරිනේ ඉතින් Apple ෆෝන් එකකුයි හොඳ කාර් එකකුයි හම්බුනම හරිනේ. තව එක පුතෙක් පතලා තිබ්බා. මං නිවන් යනවා නම් යන්නේ එයත් එක්කමයි. එයා මට ඕන. හැබැයි එයා තාම මට ආදරේ නෑ. මේ කොල්ලන්ගේ ඔළුවල වැඩ කරන ඒවා. නමුත් දන්නේ මේ මේ ප්‍රාර්ථනා මේ සිතිවිලි බහුල බහුල වශයෙන් වැඩිම Tamanට යම් දවසක හානි පිණිස පවතිනවා කියලා. ඊට පස්සේ ඔන්න ඕන හොඳ ප්‍රාර්ථනා සත්පුරුෂ ඇසුර මට ලැබේවා. සත්පුරුෂයන් ළඟ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. මේ දුකෙන් නිදහස් වෙන්න ලැබේවා. උතුම් ප්‍රාර්ථනා ඒ වගේම ධර්මයේ දන්නේ නැති කාලේ මම මෝඩ ප්‍රාර්ථනාවක් කළා නම් අද මේ ධාතුන් වහන්සේලා වැඳපු ධර්මය අහපු මේ පින්කම් කරපු පින්බලෙන් මට මෝඩ ප්‍රාර්ථනා ඕනේ නැහැ. මට සසර දුකින් නිදහස් වීම ඕන. ඊළඟට මම ජීවිතේ ප්‍රශ්න ප්‍රඥාවෙන් විසඳ ගන්න කෙනෙක් වේවා. ඔන්න හොඳ ප්‍රාර්ථනා. මහා බෝධිසත්වයෝ සිහි කළා තියෙනවා. සංසාරයේ මා නිසා තවත් කෙනෙකුට පීඩාවක් නොවේවා. සංසාරයේ මාගේ සිත තුළ බන්ධනය බැඳීම ස්නේහය ප්‍රේමය බලවත්තු පිහිටන් දෙපා කියල පතල තියෙනවා. සාරිපුත්ත උත්තමයන් වහන්සේ සංසාරි පතල තියෙනවා උපනූපන් ජීවිතේ මට සුරාවක් එපා කියලා සාරිපුත්ත උත්තමය සුරා වලඳල නෑ. සංසාර එක ජීවිතයක වැරදිලා සුරාබීලා. ඉරිසියාව හටගන්න එපා කියලා සාරිපුත්යන් වහන්සේ සංසාරේ පතලා තියෙනවා. එදා පටන් නිවන් දකින ජීවිතය දක්වා ඉරිසියාව ඇති වෙලා නැහැ. ඒ නිසා කෙලෙස් වලින් මාව බැටකන්න එපා කියලා පතන එක කොයිතරම් හොදද? මාව දවන රාගයෙන් මට නිදහස් වෙන්න ඕන කියලා පතන එක කොයිතරම් හොදද? මේ මාව පුච්චන द्वේෂයෙන් මාව නිදහස් වේවා කියලා හිතන එක කොයිතරම් හොදද? පවුලි ප්‍රශ්න නං ස්වාමියගේ ප්‍රශ්න නං බිරිඳගේ ප්‍රශ්න නං දරුවන්ගේ ප්‍රශ්න නං එයා එපා කියලා පතනවට වැඩිය මේවාගේ පවුල් ප්‍රශ්න නිසා දුක් විඳ විඳ යන සංසාරයෙන් මාව නිදහස් වේවා කියලා පතන එක කොච්චර හොඳද තනිකඩ කමින් බැට කනවනම් දරුවෝ නැතිකම නිසා බැට කනවනම් දරුවෝ ඉන්න නිසා බැට කනවනම් මේ විදිහට බැට කන ජීවිතෙන් නිදහස් වේවා කියලා පතන එක කොයිතරම් හොඳද සමහර අය ඉන්නවා මට මහාන වෙන්න ලැබේවා මහාන වෙන්න ලැබේවා මහාන වෙන්න ලැබේවා කියලා පතනවා ඔය ප්‍රාර්ථනාවේ සිදුරක් තියෙනවා. අද බුදුන් උපන්නේ ලංකාවේ කියන්නේත් බුද්ධ ශාසනය විකෘති කරන්නේත් බුද්ධ ශාසනය විනාශ කරන්නේ සිවුරු දාගත් අය නෙවෙයිද? පැතුවේ සිවුරක් දාන්නනේ. ඊළඟට එක අහිංසක අම්ම කෙනෙක් මාත් කිව්වා මගේ ජීවිතේ ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා. මගේ පුතා මහාන කරන්න ඕන කියලා. ඊට පස්සේ අම්ම ගොඩාක් පින් කරන කෙනෙක්. මං කිව්වා අම්මා ওই ප්‍රාර්ථනා සිදුරක් තියෙනවා. ඔයා දැන් මැරුණොත් එහෙම ඔයා පින් තියෙන කෙනෙක් නිසා සමහරට දිව්‍ය ලෝකෙක උපදී. ඒ දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඔයාගේ ප්‍රාර්ථනා වැඩිපුර තියෙන්නේ පුතාමාන කරන්න ඕන පුතාමාන කරන්න ඕන නිසා ඔයා පුතා පිටිපස්සෙන් වැටිලා ඉඳී. නමුත් පුතා සංසාරේ පතාරලා තියෙන්නේ මං ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා. නැත්තම් මං ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා. ඒතර පුතාගේ ප්‍රාර්ථනාව එකක් අම්මගේ ප්‍රාර්ථනාව එකක් මේ දෙක සෙට් වෙන්නේ ඒ නිසා භවයෙන් භවයේ ජාතියෙන් ජාතිය අම්මන්ට ආයුෂ වැඩි පුතාට ආයුෂ අඩුයි පිටිපස්සෙන් මෙයි. ඒ නිසා මගේ ඉප කුසේ ඉපදෙන දරුවා මේ හැදෙන දරුවා මම මහාන කරනවා මහාන කරනවා මහාන කරනවා කියලා එහෙම එකක් ඕනේ මෙන්න සත්පුරුෂයෝ කියලා සත්පුරුෂය ඉන්න තැන් පෙන්වන්නේ ඔබ කරන වන්දනාවට ඔබ දෙන දාණයට ඔබ කරන පින් කටයුතු වලට දරුවෝ එකතු කරගන්න. දරුවන්ගේ අතින් දම් පුදන්න. බනහනකට මේ වගේ එකට ඉඳගෙන බනහන්න. ඒ දරුවා දිවක් නම් හොද්දේ රස දැනගනීවි. ඒ දරුවා හැන්දක් නම් කොච්චර හොද්දේ හැන්ද හැඳි ගෑවුනත් හැන්දට හොද්දේ රස නොදැනේ. නිසා දරුවාට සංසාරෙන් ගෙනව පුණ්‍ය සංස්කාරයක් තියෙන්න ඕන. අපිට බලෙන් මේ සිවුර පුරවලා හරියන්නේ නැහැ. අනිතක සිවුර පුරවපු පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළා මේ සසර දුකෙන් අත් මිදෙනවා නම් සක්කාය දිට්ඨිය නැති වෙනවා නම් සිවුරක් දාගත්ත පමණින් සත්වෙක් ඉපදුන ගමම්ම කරන්න තියෙන මිනිස්සෙක් ඉපදිච්ච ගමම සිවුරක් ඔතනේ කැඟේ. සිවුරෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා සසර දුකෙන් ගිහියෙක් විදියට හෝ වේවා පැවිද්දෙක් විදියට හෝ වේවා සසර දුකෙන් නිදහස් වෙන්න නැත්තම් ධර්මය අවබෝධ කරගන්න නැත්තම් අන්න ඒකමයි සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපත එතන වේවා හොඳයි මොකද සත්පුරුෂයන්ගේ ඇසුරි නුවණ තියෙන කෙනෙක් විදියට උපදින්න ඕන අන්න ඒකයි එතන තියෙන යහපත ඒ නිසා සසර දුකෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න. රාගයෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න. ද්වේෂයෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න. ඔබ යම් තැනකින්ද බැටකන්නේ රාගයෙන් වෙන්න පුළුවන්, ද්වේෂයෙන් වෙන්න පුළුවන්, මොහෙන් වෙන්න පුළුවන්. අන්නේ කෙලෙසෙන් නිදහස් වීම පතන්න. ඒක කොයි බුද්ධ ශාසනයේද දන්නේ අපි. නමුත් ඉක්මනින් සසර දුකෙන් නිදහස් වීමට කැමැත්ත ඇති කරගන්න. ආයෙනම් දරුවනේ මේ දූලට පුතාලට කියන්නේ. අනේ චෛත්‍යය ළඟ බෝධීන් වහන්සේලා ළඟ රුවන්වැලි සෑය ළඟ අඟුලිමාල සෑය ළඟ මහ බෝධි ළඟ කාමේ පතන්න එපා. ඔය පතන කාමයේම ඔයාලට අපිරියා වෙන දවසක් එනවා. විවාහය කියන්නේ අර විවාහරේ තියෙනා වගේ ලස්සන ප්‍රාකාරයකින් වටවිච්චෙන වදකාගාරයක් වගේ. ප්‍රාකාරයේ ලස්සන නිසා එළිය අයට හිතෙනවා මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන කියලා. ඇතුලේ වද විඳින අයට හිතෙනවා අපි මේ ප්‍රාකාරයෙන් පැන ගන්න ඕන කියලා. නිසා බැන්දෙන්නේ නැති අයට හිතෙනවා බඳින්න ඕන කියලා. බැන්ද අයට හිතෙනවා කරගත්තම ඕඩ කමක් කියලා. ඕක තමයි සසර. නිසා ඔයාලා පතන ප්‍රාර්ථනාම මේ ජීවිතේම ඔයාලට එපා වෙන දවසක් එනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගං නිරුජ්ජති හේතුන් නිසා හටගත් දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා ඒ නිසා ඔයාලගේ තරුණ කාලේ ඇති වුණ හැඟීම් දැනෙන් ප්‍රේමය ඒ නිදහසත් එක්කයි ඔච්චර ආදරේ සුන්දරව දැනෙන්නේ දරුවනි නමුත් වගකින් ගොඩාක් ඇවිල්ලා සමාජයෙන් බැට කාලා කාලා යනකොට ගෑණියෙක් ගැඟේ ස්පර්ශ වෙන එකක් දුකක් විදිහට දැනෙන දවසක් එනවා විමුක්තියක් හොයන දවසක් එනවා. කාමයෙන් නිදහස් වෙන දවසක් හොයන දවසක් එනවා. එදාට ඔබ ස්ත්‍රීන් පැතීම කාමයෙන් පැතීම ඔබට හරස් වෙනවා. අද ඉඳලා අද ඉඳලා හිතට අදිෂ්ඨානයක් ගන්න මම කාමයෙන් පතන්නේ නෑ කියලා. කාමයේ ලැබේවි ඔබට ගොඩාක්. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනව ලැබෙන්නද? ෆෝන් එක නැමැති එකම දේෙන් කාමය ලැබේවි. කාම ලෝකේ කාමය නොලැබී වෙන මොනවා ලැබෙන්නද? ඒක පතන්න එපා. නෙක්ඛම්මේ පතන්න, උතුම් දේවල් පතන්න, සත්පුරුෂ ඇසුර පතන්න, විමුක්තිය පතන්න, නිදහස පතන්න. එතකොට ඔබට බුදු කෙනෙක් ළඟ ධර්මය අහමින් හිත ගොඩාක් සද්ධාවට පත්වෙවි මේ කරන ප්‍රාර්ථනා සියලු ප්‍රාර්ථනා අතර බැබලී බැබලී බැබලී තියෙවි. එනිසා මෝඩ ප්‍රාර්ථනාවලින් නිදහස් වේවා. සසර දුකෙන් නිදහස් වෙන උතුම් ප්‍රාර්ථනාවම ඔබගේ සිතේ පිහිටාවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.